අච්චරා සංඝාතමස්සම්පි තේ භික්ඛවේ භික්ඛූ මිච්ඡං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛූ සත්තු සාසන කරෝ හෝවාද සති කරෝ අරිස්සද්ධානෝ විහෙරති සත්තු සාසන කරෝ හෝවාද සති කරෝ අමෝඝං රක්ඛතින් දම් පුඤ්ජති කෝපනවාදු කාත්මේනම් බහුනේ කරොන්ති ශ්‍රද්ධාවන්ත කෙනෙකුනි තුංගපාත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෛත්‍රී වැඩීමේ ඉතාම ස්වාර්ථ මෛත්‍රී වැඩීමේදී පවා ලැබෙන අනුසස්භාවයෙන් දෙතු අක්ෂරා සංඝාත සූත්‍රාන්ත දේශනේ කොටසක් මේ කියුනේ මේ හේතුම අක්ෂරා සංඝාත මත්තන්තිකේ නික්කනේ නික්කෝ මානේ මේ වික්ෂුණාන අසුරුසනක් ගාන කරන් සුළු වේලාවක් හෝ මෙත්තං චිත්තං ආසේවති භාවේති භවනේ කරෝති මෛත්‍රී චිත වරණවා නම් භාවිතා කරනවා නම් බහුල කරනවා නම් අයං උච්චිතේ දිත්තේ දිස්සෝ අරිෂ්ඨාඥානෝ විරති ඒ භික්ෂු නාම ධානයෙන් නොපිරිනු භික්ෂුවා පාටපත් වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව කරන්නේ වෙනවා. සර්වඥන් වහන්සේගේ ආවාදයට ගෞරව කරන්නේ වෙනවා. සදාසෙන් පිළිනමන සූපාතය මහත් බල ලැබෙන්නේ බාටපත් වෙනවා කියන එක මේ දේශනාවේ කෙටි තේරුමයි. යම් කෙනෙක් බහුල වශයෙන් මෛත්‍රිය වඩනවා නම් එයින් ලැබෙන ආනිසංසය මොනතරම් වෙනවද කියන එකයි අන්තිමට පහදා දීලා තියෙන්නේ. අතිරුතනක් දාන තරම් කෙටි වේලාව තුළ මෛත්‍රී චිත වඩනවා නම් ඥානයෙන් නොපිරුණු කෙනෙක් වෙනවා. කරුණාවෙන් වාසයේ අනුශාසනාව කරන්නේ වෙනවා. ආවාදයට ගෞරව කරන්නේ වෙනවා සදාතුන්ගේ සූපස පූජා මහත්ඵල කර දෙන්නේ වෙනවා බෞද්ධ වශයෙන් ලැබුවා නම් කවර කතාවද කියන එක තේරුණයි මිනිතුන් ආන ඇති අපේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ මෛත්‍රී බලයේ යදී බෝධිසත්ව චරිතා තුනේ එක්තරා ජීවිතයක් තියෙනවා ඒතරාගේ චරිතය කියලා ඒතරාගේ චරිතය ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ ධම්මජූතලේ ප්‍රදේශ රජ කෙනෙක්. ඒ රජතුමාගේ හිරතුරුම සැලැස්ම මෛත්‍රිය යදීම. මේ නිසා මුළු රට වාසයෙන් බොහොම දෙනා මෛත්‍රී සාගත ජනතාවක් බවට පත් වීමෙන් සතර සත්‍යයට වුණ ජනතාව සම්මේ සම්පන්න වුණ සතු ස්වයං ප්‍රෝධිත වුණ ඔය අතර බතක් ඉදෙන වෙලාවේ ඉදෙන්නේ නැති හාල්ලට තියෙනවා වගේ මේ තරම් මෛත්‍රී වඩන සිල්වත් ගුණවත් ජන සමාජයක් අතරේ එක්තරා දුෂ්ට පුරුෂයෙක් හිටියා. ඒ තැනැත්තා කාමාන්ත රජ කෙනෙක් සිටින්න සමිලීලක්කර සිටියා මේ ඒකරාජ රජතුමා හරිම අහිංසකයි සාතබෝම සාත්‍රීයකයි නැත්නම් මේ වදයක් වාගේ දේශයෙන් ගන්න පුළුවන් වෙන උනන්දු කරන රාජ්‍ය හෝදය කරන විරුද්ධ රාජකීය මේ ස්ථානයේ සතුරුවෙන් දෙන්නා මේ රට රට කළා ඒ නාමයේදී ඒ ස්වරාජ රජතුමාගේ ඇමති මණ්ඩල දහසක් වෙන යාහිතිය දෙවියන් වහන්සේ අපට අවබෝධ දෙන්නේ මේ සතුරු පිළිත එළවලා දාන්නේ ඒ නාමයේදී එනා වේදී මා බෝධිසත්ව ඒකරාජේ අරිතුනා පිළිතුරු දුන්නේ පතක් රාජ්‍යයක් වෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් කරන්න නම් අවසර දෙන්නේ නැහැ. කැමති කෙනෙක් රට බාහිරගමිතුවා කියලා නිහඬ ධර්ම සාකච්ඡා කරන්නේ කියලා. විරුද්ධ රජුලාගේ රාජසේනාව මේ රස රස කරලා ආශ්‍රමණය කරගෙන මාළිගාවට නැසෙන්නේ. රජමාළිගාවේ ධර්ම සාකච්ඡා කරමින් සිටි ඒකදාවද රජතුමා අල්වාගෙන දැක දෙපා දැඳලා ඉරුජ රජුගේ රජානේ රජමාලිගාවේ බාහිරයේ එල්ලුවා මේ තමා පුදුම වාදයක් ඒ ලාංකේදී ඒකනාගේ රජතුමා අල්ලන්නේ එකෙද්දි අල්ලන වෙලාවේ අත්තා බඳින වෙලාවේ උසවා බාහිර එල්ලන වෙලාවේ මෛත්‍රියෙන් වැඩුවා මෛත්‍රියෙන් වඩමින් වඩමින් ඉන්න අතර මේකා විශාල වේදනාවක් ඇතත් ආඥාතුංග විශේෂ විශේෂාන්තානේ පවත්නා මෛත්‍රී බලනිසා ඒ වේදනාව දරාගෙන මෛත්‍රී වැඩිම නිසා

නිරුද්ධ රාජ්‍යයන් විසින් ක්‍රියා තියෙනවා මෙන්න මේ වාගේ පුදුමයක් දැන් සිද්ධ වෙලා තියෙනවා කියලා. නිරුද්ධ රාජ්‍යරුව වහාම පරිණාමන දිගා වෙලා යනවා. දැන්ලා කියන්නේ කියා දෙවියන් වහන්සේ සම්මහන්සේගේ ගුණේ නොදැන මාසල අපනාදයට මට සමාවම වෙනද මේ සිංහාසනයේ වඩිනු වෙනවා කියලා. ඒ තරහාගේ රජතුමා ප්‍රකාශ කළා මහරජතුමනි මට දැන් ලොකුම සිංහාසනයයි ලැබිලා තියෙන්නේ. මේ සිංහාසනය ලැබෙන්නේ හේතුව සමුන්නාසනගේ රට කාපු නිසායි. සමුන්නාසනගේ කල්යාණ මිත්‍රේ. සමුන්නාසය නිසාම මිහිතලේ නෙමෙයි දැන් බමතලේ වාසය කරන්න කෙනෙක්. බමතලේ කියන්නේ ඥානාදී කෙනෙක්. දැන් මට නැවත මිනිස්යන්ට රාජ්‍ය කරන සිංහාසනය අවශ්‍ය නැහැ. මට ආත්ම රාජ්‍ය කරන සිංහාසනය ලැබිලා තියෙනවා. මම ධාර්මිකව රාජ්‍ය කළා සමුල්ලාසේ ධාර්මික වෙන්නේ මම මෛත්‍රී බලයේ පැවැත්තුවා සමුල්ලාසේ මෛත්‍රී බලයේ පවත්වන්නේ මේ සංසාරයේ කියන එක ජරා මරණ දුකින් පෙළෙන භයංකර සංසාරයන් බව දැනගෙන සතරින් මෙතර වෙන හැටියට ධර්මානුකූලව රාජ්‍ය කරන්නයි කියලා ආසිය සිතන් කළා මොනවාත් දෙකට වැඩිය මේ සතුරු වැඩකුණ ඉතින් වඩාම ධර්මික වුණා එවාගෙම මෛත්‍රී බලයේ තියෙන ආංශංශ දැකගත්තා. මේ කවුද? හේතරාගේ මහා බෝධිසත්වයන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදා මේ දුක්ඛ අනාත්මයා දේවදත්තීස්වරයන් වහන්සේ. එදා බෝසතුන් වහන්සේ මේ රටේ රජ පිරිසේ සියල්ලම බුදු පිරිස බාටපත් වුණා. මේ ප්‍රවෘත්තියෙන් අපි හඳුන්වන්නේ මුදානම් වන්නේ අද මේ දාසේ සිද්ධ වෙන්නේ සෑම දිනාගේ චිත්ත සංකානවල භාවිතාවන උතුරා යන පැතිරි යන මෛත්‍රී ආශිර්වාද පූජා පිළිබඳව බව හඳුන්වන්නටයි මේ මෛත්‍රියේ ලෝක හඳුන්වා දෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියේ ධර්ම අපේ චිත්ත සංකානවල දැන් අනේක ආකාරයෙන් වෛතේ යදීගෙන පවතිනවා පිළිවිසිරගෙන පවතිනවා ඊයේ දවසේදී උඩගල්ගේ බෝධින් වහන්සේ සමීපේ චෛත්‍යරාජන් වහන්සේ සමීපේ විශේෂ බුද්ධ පූජා බෝධි පූජා සැලැස්වීමෙන් මෛත්‍රී ආශිර්වාදයෙන් ලැබුණා පාතමල්ලේ බෝධින් වහන්සේ ළඟ මල් පහන් පූජා කරන මේ ආරාධනාවේ පොද සත්කාර පැවැත්වීමෙන් මෛත්‍රී ගණේ පැතිරෙව්වා. රාත්‍රී කාලයේ බොහෝ සෙයින් බොහෝ දෙනා නොනිදා මේ දාන කටයුතු සංවිධානය කළා. උදේ පාන්දරම බුද්ධ පූජා පවත්වන සංඝ රත්නයේ උදෙසා සිව්පද දානයේ උපස්ථාන කරත්වා ධම්මකාරාමේ දාන වස්තු පිළිගන්වන ඊළඟට එලදරුවන් අතර දිනේ සතුන් අතරීමේ උතුම් අවස්ථාව සිද්ධ වුණා. සිංහලවරු කුල්ලේ මෙත්තාම දසතිනේ දීත්වාංග යෙදුණා. එවාගේම සංඝරත්නය උදෙසා නන්දමින් කරිණියාව සදාවතුන් විසින් নানা ප්‍රකාර පුදසත්කාර පවත්වන්න යෙදුණා. ඒ අතර මරණයට සැකෝනා වූ ගවයන් දෙන්නේ දැනගෙන ඉදිරිපිට වෙනවා ඒ කියන්නේ බෝධින ආරණ්‍යස්ස නාවලිකි බෝධින බෝධින ආරණ්‍යස්ස දායක නඳුන් දෙවිසින් නලින් ආදිකින් ආර්ය වංශ මහත්මයා ප්‍රදාන පිළිස විසින් මේ ගවයන් දෙන නිදහස් පිළිමේ සිංකලෙ සිද්ධ කළා ඒකව තින්වත් ආර්යවංශ මහත්මයා කියන නැතිලා පිළිසක් තියෙනින් තවත් ගවයන් දෙන්නේ දැන් නිදහස් කරුන් ලැබෙනවා නුවණේ කුරුණෑගල ධම්මදුරේ ස්වර්ණ කුණ්ඩස්මලයන්යෝද එසේම අප වෙනුවෙන් උදේ පාන්දර ගමේ සුදාස් කළා ආශිර්වාද පැවැත්තුවා කුරුණෑගලේ කච්චේ නිපාරේ භාවනා මධ්‍යස්ථානයේ සුගුණා සිංහයන් වහන්සේ ඇතුළු පිළිසෙද විශාල වේදනාවක් දැනෙන මට සිය ගහණය දාහක් ඇවිලානේ සතා බේරගන්න කියලා ඒ වගේ සතේ බේරනාපත අද අද දාන ආනිසංස කියන නමනවා එවැගේ මේ ධර්ම පුස්තකයන් හේලියක් විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව ඊය අතරින් වරටත් මුද්‍රණය කරලා දහම් සංඝාත් වශයෙන් පින්මන් දෙන අපට ආශිර්වාදයෙන් පිණිස සින්වත් W ජී පෙරණිති මහත්මයා සහ එම් කුණ්‍යා පිරිස් මහත්මියගේ දායකත්වයෙන් ඒකම වර්ෂයක් පාසා සිදු කරන ලබන ධර්ම දානමේ පින්කමක් පිණිස සින්වත් ආශාස මහත්මයාගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් බුදු සසුනේ මේ බුදු සසුනේ මඟඵල නිවන් ලැබූ තුමෝ කියලා කොඩා දහම් පොතක් ධර්ම දාන වශයෙන් කියනමල තියෙනවා. ඒ වගේම ධර්මයේ දාන වස්තු සියල්ලම මානෙත පිළිනමන්නේ ගුණා මගේ පින්කමක් හැටියට පවත්වන ලෙස දැන් මේ ඉදිරියේ පූජා භාණ්ඩ රසගුත් තියෙනවා ඒවත් අපේ මහා සංඝ රැකිය දෙසා තන්පත් කළ ගමන්ම සංඝ සතුබාටපත් වුණා ඊළඟට කෑම සඳහන් කරන්නේ තියෙන්නේ මේ කෑම පරිත්‍යාගයක් මුලින්ම අපේ චිත්ත සංතාන වල භාවිතා බහුලී කෘතේලා පවතින්නේ මෛත්‍රී බලයයි මේ මෛත්‍රී බලයේ තියෙන ආනිසංස තමයි මෙතන කියන්නේ කාතුසනක් දාන තරම් මෛත්‍රී බලයේ හිතේ පිහිටුවා ගන්නනම් ඒ චිත්ත ධානයෙන් නොකිරුණ හිතක් වෙනවා ධානයක් වඩන්න හිතුවා නම් සුවසේ ධානය ලැබෙන නිසා කියන්නේ ශාස්ත්‍රීය වහන්සේ අනුශාසනාවන් වලින් කෙනෙක් පාටපත් වෙනවා ශාස්ත්‍රීය වහන්සේගේ ආවාදයට ගෞරව කෙනෙක් පාටපත් වෙනවා එවැගේම අන්නයේ ගැඹුම් පිටුම් මහත්ඵල කර දෙන්නේ පාටපත් වෙන අසුසනක් ගන්නතරම් ප්‍රතිපාලයේ තුල මේ නිශ්චිත සැලැස්වීම එසමනක් නෙමෙයි බහුල වශයෙන් මේ විදෙනා නම් මොනතරම් අනුසස් ලැබෙනවාද කියන එකයි මේ තේරුම බෞද්ධ වශයෙන් මෛත්‍රී භාවනා වඩනවනේ මේ ජීවිතේ මහානිසංස 10ක් ලැබෙනවා. මත් ජීවිතේ විශේෂ අනිසංසයක් ලැබෙනවා. මේ ජීවිතයේදී සැපෙන් නිදා ගන්න සමත් වෙනවා මෛත්‍රිය වැඩිම. සැපෙන් අවදි වීමට ලැබෙනවා. ලකුණු කියන නොදැකින්නේ වෙනවා මෛත්‍රිය වැඩිමනේ. දෙවියන්ට ප්‍රේමවත් මනාප කෙනෙක් වෙනවා. මිනිස්යන්ට ප්‍රේමනාප කෙනෙක් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ලබන්නේ වෙනවා. චිත්ත සමාධිය වහවහ ලබන්නේ වෙනවා. දත සිත මූණ පැහැපත් වන්නේ වෙනවා. මරණසන්න මොහොතේදී සමා මෛත්‍රී භාවනා බලයෙන් මනසේ නුවණ පිහිටෙනවා. මේ ආනිසංස 10ක් මේ ජීවිතයේ ලැබෙනවා. මතු ජීවිතයන්නේ ඥාන ලබාගෙන කියනනම් අනිවාර්යෙන් බබතලේ උපදිනවා. අපේ මහා බෝසතාණන් වහන්සේ පූර්ව ජාතියේ අවුරුදු හතක් මෛත්‍රියේ වැඩන මහා කල්ප අටක් ආභාසක බබතලේ භක්මචපයෙන් ද අපේ කඩෝත් මහ රහතන් වහන්සේ පූර්ව ජාතියේ අරසනමින් තාවදෙනෙක් වේ අවුරුදු හතක් මෛත්‍රියේ දාන වැඩුවා මහා කල්ප අටක් ආභාසක බබතලේ වාසය කළා තුන්සිය වාරයක් සත් දෙරෙණි පදවියකටපත් වුණා මෛත්‍රී ලාභයෙන් 500 වාරයක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා මෛත්‍රී බලයෙන් විදේශ රාජ්‍ය වෙන සම්පල් ලැබුවාර අනන්තයි ඒවා සියල්ල පෙරවිතු ආත්මී දක්නා නුවණින් දැක්කා වූ සාරේ පුත්‍ර මහරහතන් වහන්සේ පූර්ව ජාතියේ අභිෂ්ඨාන කළ තිබුණා මට නිවන් දක්නා දුරු මෛත්‍රී චත පවතිවා කියලා ඒ සාමුරාගේ සහත් වෙන කරුණ කවදාකවත් අපාතන පාපයක් සිද්ධ නොවේ මෛත්‍රියෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලා ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපතිව අග්‍රස්ථාප තනතුරෙන් යුතුව මහාදාර්ධාරයට පත් වුණා එන කාලකයන් නොලැබෙන විශේෂ ප්‍රඥා දාසයක් උන්වහන්සේ ලැබුණා ඒ දෙවිදින සෝලක මහාඥානි කියලා මේ කියන විදිහේ ප්‍රඥාවෙන් අග්‍රව සාධෝධිය පතෝ සාරේ පුත්‍ර නාරහතන් වහන්සේ පවා මෛත්‍රී පාරමිතා බලය අනුගමනය කළ තියෙනවා. අපේ නතුබුදීන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාවෙන් අග්‍රයි. එනිසා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුනේ කාලයේදී මුළුමහත් ලෝකයේ සුළුමාකාරයේ වාසනාවන්ත කාලයක් වාසපත් වෙනවා ඒ කාලයේ මිනිස්සු බොහොම පුණ්‍යවන්ත කාලයක් වාසපත් වෙනවා මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ මෛත්‍රී පාරමී ධනය නිසාම වසවත් විවේකෝත්තරයා සත්වල ගලින් එහාට යනවා මිසක් එහාට යන්නේ නැහැ. උනාසන කවදාකවත් මාර්ගයේ කුසලයෙන් බාධාවක් සම්න්නේ නැහැ මෛත්‍රී පාරමී බලයේ. මේක නිසා අදාපිනේ සිද්ධ කරන මේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් තම අපේ සංසාන තුලත් මෛත්‍රී පාරමිතාව බාටපත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී බලයෙන් කෙරෙන හැකි දෙයක් නෑ ඕනෑම අදාන්ත බුද්ධාන්ත කුද්ධිනේ පවා මෛත්‍රී බලයෙන් හික්මීමටපත් වෙනවා අහිංසක නමින් එකද කර්ම වාසයේදී විකාසාන ආචාර්යවරයෙක් චේත උසස් සම්බෙමින් අධ්‍යාපනය ලැබූ අහිංසක කුමාරයා අන්තිමේ පරම හිංසකයෙක් බවට පත් වුණා ආශ්‍රය කළා වූ කුද්ධියන්ගේ බලවත් ඊර්ෂ්‍යා පරවත සමින්දක් නිසා ඒ තමයි පසු අඟුලිමාල් නමින් ප්‍රසිද්ධ වුණේ දහස් ගණන් මිනිසුන් ඝාතනය කළා ජෝධ වීර පුද්ගලයෙක් වුණු අඟුලිමාල අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට ලක් වුණා ඉතවත්ී උදෑසන සරුවඥන් වහන්සේ තුන් ලෝකයට පවත් වෙන මෛත්‍රී සම්භාවයෙන් මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ එකම අඟුලිමාලගේ චිත්ත සංතානයේ නිහිතවලා මුල් යොදුනක් මානේ පෙරගමනට වැඩියා අංගුලිමාල සමන්යේ තේන දරදඬුකම් පාමේ කඩුව අමෝදාගෙන තනේන අතරතදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බණයෙන් පැවැත්වුවා මුල් යතුණක් මානේ හේතේලා හේතේලා ධාදී පෙරාගෙන දුවන්න දරිසන්නේ අංගුලිමාල නැවතලා කියේ නවතින්න නවතින්න කයිද නවතින්න කියලායි ඒ වෙලාවේ සාරුවක්යන් වහන්සේ මෛත්‍රියෙන් ප්‍රකාශ කළ අඟුලිමාලය මම නැවතිච්ච කෙනෙක් සංසාර ගමන නැවත්තපු කෙනෙක් සමුන් සංසාර ගමන තාම දුවන කෙනෙක් සමුන් නවතින්නයි කියුවා ඒ කියන කොට නෝගේ හිතේ නුවණ අවදි වුණා එන්නේ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා නුවණ අවදි වුණා නුවණ අවදි වෙලා ගෙනේ සැලදී ඇඟිලි මාගේ කඩා වීසි කෙරුවා අවියාවුදු කියන්නේ සතක වීසි කෙරුවා බුදු සාමණේරයන් යඟ නමස්කාර කොට සහිත ඉල්ලුවා මේ තරම් අදාන්ත පුරිදාන්ත නපුරු පුත්‍රයේ පවා මේ තරම් ඉක්මන තේන් බාටපත් උනේ මෛත්‍රී භාවයෙන් නිසායි. එනිසා එදා ඒ මොහොතේදී ඒ දිසි භාවයෙන් කරෙද්ද ලැබුවා මෛත්‍රී භාවනාව ත්‍යාගුණා මෛත්‍රී බලයෙන් නිතර රැඳුවා වැඩි කල යන විතර මෛත්‍රී ධානිත දේවා මෛත්‍රී ධාන බලයෙන් උන්වහන්සේ සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා මේ තරම් කුමනාකාර දීකාකාරයේ අදාන් කවිනේත කුජලයන් සවා මෛත්‍රිය බලයෙන් යහපත් සුදාන්ත සුවේත නිස්ලේකේ රාතන් වාසේ බාඩපත් වුනේ මෛත්‍රිය කියන බල මහිමේ නිසායි මේ නිසා මේ මෛත්‍රී බලය නම් එසේ මෙසේ ගියක් නෙවෙයි ඕනෑම රෝගාබාධයෙන් කෙනෙක් සුවපත් කරන්නට මෛත්‍රී බලය සිහිත වෙනවා ඕනෑම නොනගියන් කෙනෙක් සුමඟට යැවීමට මෛත්‍රී බලය සිහිත වෙනවා මධ්‍යපාලයෙන් ආතුරේ බාධපත් වූවන් එයින් වළක්වාගෙන යාසත් සිල්ලුතුන් වාට සමුගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා දාන දාසයෙන් වළක්වා ගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත වීමට මෛත්‍රී බලය හේතු වෙනවා සීලයක් නැත්නම් සුසිල්වත් වාට සමුගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා රාගයෙන් සිතයක් ධර්මඥානයක් නැත්නම් ධර්මඥානය ඇති බාට සමුගන්න මෛත්‍රී බලය හේතු වෙනවා එවැගේම ත්‍යාගයක් ගුණයක් නැත්නම් සදා ත්‍යාගවන්තයන් වාට පමුණවා ගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. භාවනා ප්‍රඥාවක් නැත්නම් භාවනා ප්‍රඥා අතිවාද සමුදානක මෛත්‍රී බලය හේතු වෙනවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදේශයයි. දැන් මේ දවසේදී ජන්මදිනයේ නිමිත්තෙන් කළද මේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදය ඒ ජන්මදින ලාභී සාමුන් වහන්සේලා තරහ සදාවත් අයතදී තම තමාගේ පුණ්‍යාත්මේ ජීවිතයන් වඩවදා හේලයෙන් ගුණයෙන් නුවණින් පිරිසිදු ජීවිත භාග සමනවාගෙන නිරුපද්‍රිතෝ යාගමේක මහා ධර්ම ශක්තියක් බාටපත් වෙනවා කෙනෙක් පිළිගන්නට ඕනේ එනිසා සාන්තිනායකයන් වහන්සේගේ ධර්මෝපදේශය අනුගමනය කරමින් අද මේ සිද්ධ කරන ආශිර්වාද පූජාව මේ සාධාරණේ වන්නා වූද සාධාරණ වෙන්න මෙහි උද කෑම දෙනාට කෙසේ මහත් ඵල වේවා මාතාවේ සත් වේවා විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යරිල බාපු කීලේ තීරණය කර ගන්නට ඕනේ මෛත්‍රී භාවනා කරන වෙලාවේදී චිත්ත සංකාමයේ පහළවන්නේ කාමාචරේ මහා කුසල චේතනා පරම්පරාවක් ඒ මහා කුසල චිත්ත පරම්පරාවේ විශේෂ ජවන් සිතක් ජවන් සිතක් ධාමේ ධර්මතා විස්පරා විස්පා දෙකින් පහළ වෙනවා ඒ මොනවා ධර්මතා විස්පා කියන්නේ සරුවචිත්ත සාධාන චෛතසික දාහත ප්‍රතිමකායක් කියන දහතුන ශෝභන සාධාන ධානමයක් ප්‍රඥා ඉන්ද්‍රියක් මෛත්‍රියක් කියන මේ ගුණාංග එකතු වෙනවා ඒ මෛත්‍රිය කියන තැන සැදෙන්න අදෝපචාරිතී ඇතිබැවින් 34ක් වාස පස්කෙනවා. එතකොට මේ ධර්මතා 34 කියනවා අමෝචාරිතේවක් ප්‍රඥා ඉන්ද්‍රිය සම්මා දිට්ඨියයි. ඒ සිටියේ තියෙන කුසල විකාරකේ සම්මා සංකල්පනාවයි. ඒ සිටියේ තියෙන කුසල වීර්ය සම්මා අවායාමයයි. ඒ සිටියේ තියෙන කුසල සීල සම්මා සතියයි. ඒ සිටියේ තියෙන කුසල ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ඒ අතරත වෙනත් වෙනත් කුසල ධර්මයේ තුල පහළ වෙනවා සීල සමාදන් වීම වශයෙන් වාස් දුතිය දුක්ඛයෙන් වැළකීම වශයෙන් සම්මා වාචා මාර්ගාංගය එවැන්ම කාය දුක්ඛයෙන් වැළකීම වශයෙන් සම්මා සම්මන්ත මාර්ගාංගය විත්‍යාදීනෙන් වැළකීම වශයෙන් සම්මා ආදී මාර්ගාංගය මේ නිසා මේ මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපේ චිත්ත සංකාමයන්හි යදුනා පාරුණා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුලේ තියෙන පාරමී 10න දැන් මේ විශාල පරිත්‍යාගයන් සිද්ධ වුණා. අද මේ වස්තු පරිත්‍යාගය ඇතුළත කීප දෙනෙක් මූලතන අරගෙන කියලා එයින් වාර්ෂික වශයෙන් අද මහා සංඝයාට පින්දපාත දානයේ පින්වමින් සිටියේ සිටින්නේ අදාළප්‍රාප්ත අපේ සොයුරු දීදී දිසානායක නැතිතුමා නම් එනුවෙන් එම මණිකේ දිසානායක නැතිනේ ප්‍රධාන කොට ඇති පවුලේ සෑම දෙනාම එවාගෙම පූජ්‍ය අරිමල ස්වාමීන් වහන්සේගේ ඥාති මිත්‍ර දායක පිරිසකුත් ඒකම වර්ෂයක් පාසා මේ පින්කම මහේශාක්ති භාවයට සමුළුවමින් උසස් සම්මෙන්නේ පින්කම පෝෂණය කරන්නේ පින්වත් එස්.ජී. ආරාත් මහත්මයා එන සංඝරත්න මැතිණිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අද මේ දානෝපස්ථාන සිද්ධ කරන්නේ දුනා ඒ සෑම දිනම සිදු කළ තියෙන මේ මෛත්‍රී පාරමිතා භාවය තවත් මෛත්‍රී චිතරාරාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම බාටපත් වුණා ආශ්‍රයිතේ සතුට ඇති කරගන්න ඕනේ. ඒ වගේම අභිනේගාන්නේ දුන්නා වූ පින්තුන් අතර ස්වර්ණා තුන්ලක්ෂණයන් එවාගේම නාවල සිටියේ බොහෝ උයන නලින් ආර්යයන් වංශ මහත්මයා ඇතුළු පිරිස එවාගේම සිංහත් දේශයේ එස්බී ආර්ය මහත්මයා ඇතුළු අපේ දාන දුන්න පිරිස එවැගේම තිබුණා සීමයන්යන් වහන්සේ ඇතුළු පිළිස අධිදානයේ වශයෙන් විශාල මෛත්‍රියක් හේනනවා ඒ හැම දිනාගේ චිත්ත සංකානවලේ මෛත්‍රී සමග ආර්ය අෂ්ටාංග මාර්ගයක් මුදුන්පත් වුණා කියලා සතුටු වෙන්නට පුළුවන්. එවැගේම මේ බෝධි පූජා එවැගේම ධර්ම මේ දහම් පොත්පත් ප්‍රසාදනය කිරීම පිළිගැනීම අනිකුත් මේ පුදසත්කාර කරැත්තීම් ආදී වශයෙන් විශාල සින්කම් ක්‍රියාවක් සිද්ධ වුණා. ඒ හැම ආකාරයෙන් සහභාගී වූ සියලු දෙනාගේ චිත්තසංතාන වලත් මුලින් සඳහන් කළ හේම ඒ චිත්ත තරංගවල ආර්ය අෂ්ටාංග මාර්ගය පහළ වුණා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අපතේ සතර කර්මයේ කරගෙන මඟඵල නිවන් සුව ලබන්නේ කාර්ය මාර්ගයක් නෙවේවා කියලා අභිසං සබා ගනිමු. ඊළඟට සලකා බලන්න වෙන්නේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත මනසකාරණේ කොයි ඒ කියන්නේ දැන් අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ ජන්මදින සිහිපත් කරනවා. මේ ජන්මදිනේ නම් සිහිපත් කිරීමේ කර්ම කේශයක් අපේ සිතට නැගෙනවා. එයින් එකක් තමයි දැන් අපව හදා වඩා සබා පරිලෝකේ මෞපියෝ. මේ මෞපියන්ගේ ජීවිත ගැන කතා බලනකොට බොහොම සිල්වත්, ගුණවත්, නැනවත්, යහපත්, පුණ්‍යවන්ත ජීවිත දෙවම අපිට අනුග්‍රහ කරලා තියෙන ඒ ඇත්තෝ තමන්ගේ ආයතනයේ කෙළවරේ නැවතත්යේ විපරිණාම ස්වභාවයටපත් උනා. මේක තමයි ලෝක ස්වභාවය. දැන් අපාපයේ ජීවිත උනා මේ වර්ෂයෙන් වර්ෂය කියන්නේ වර්ෂයේ දික් වෙනවා නෙමෙයි වර්ෂයේ ඇති වෙන එකයි. අපි යම් වර්ෂ ගණනාවක් ජීවත් වෙන්න අපේ ජනක කුසල කර්මයේ ශක්තිය තියෙනවාද වර්ෂයෙන් වර්ෂයට මේ ජීවත් වීමේ කාලය කෙටි වෙනවා මේක තමයි අනිත්‍යතාවය කියන්නේ උදේ පාන්දර සූර්යයා උදා වෙලා දවල් 12 වෙනකොට මුදුන්පත් වෙනවා. මේ උදාවනේ සූර්යයා මුදුන්පත් වෙන්නේ මුදුනේ නැවතින්නේ නෙමෙයි. මේ සූර්යයා උදා වෙනා විනාඩියක්වත් නොනැති මුදුනේ කැවිලා ඊට පස්සේ පාත් වෙන්න බෑගෙන යන්න පටන් ගන්නවා. බෑගෙන ගිහින් අන්තිමට නොකෙමී යනවා. මේක තමයි ජීවිතයේ නිදර්ශනය. උපන්න දවසේ ප්‍රථම අවුරුදු අපේ 10ක් 12ක් වික්ෂක්තියක් ලැබෙනින් පැවතුන මේක පස්සේ ලැබෙච්ච ජීවිතයේ ඥාත දෙවි දෙවි දෙවි දෙවි යනවා මේ යදිනවා කියන එකේ තේරුමත් දෙයෙන් ආසන්න වීමයි ඒ නිසාම දරුවන් වහන්සේ දේශනා කළ තියෙන උපනීයති ලෝකෝ අද්දෝ මේ ලෝක සත්‍යයන් නැත්නම් ස්කන්ධ පංචකයේ උපන්දා පතන් ජරා මරණයන් එක ඇදීගෙන යනවා කියන එක දේශනා කරගත වෙනවා. මේ අනුව අපි සලකා බලන්නට ඕනේ අපි අවුරුද්දකින් අනිත්‍යතාවු සමීප වුණ. මේ අවුරුද්දකින් අනිත්‍යතාවු සමීප වුණා පමණක් නෙමෙයි අවුරුද්දක් ඉස්සේ අනිත්‍යතාවට පත් වෙනවා කියන්නේ ආවේ. ජවනහංශ බෝධිසත්ව අන්තරාභ්‍යා සාධිකුණා කෙරෙහි බලවත් කරුණාවෙන් කියලා කියනවා. ඉතා වැඩගත් බණ පාඩමක්. ඒ කියන්නේ මේ ගලන අංශයන්ට නොපෙනී යන තරම් වේගයෙන් ක්‍රියාකර කරන්න පුළුවනි. එක දවසක් මේ රටේ රජුලෝ මේ ඥානහංසයාට කිව්වා අපට ක්‍රියාකර කළා දෙයෙන් දෙන්නයි කියලා. එලාල් ඥානහංස රාජයා කිව්වා දෙවියන් වහන්සේ මම ක්‍රියාකර කරනකොට දකින්න බැරි වෙයි. නමුත් සබ්බයන් එංගලගේ දෙවියන් සීනුවක් බඳින්නයි කිව්වා. ඒ සීනුව දැන්නාම සත්පුරුවන්ගේ උදේසේ නැගලා මේ අංශ රාජහාරට පැය නැගලා රාජාංගනේ වාදා තුන් වාරයක් ක්‍රියාතර කෙරුවා. මේ තුන් වාරයේම සීල සම්පිය වුණා. නමුත් මේ ජවන අංශ රාජයා කියන්නේ නෑ. මේ ජවන අංශයා කියන්නේ මිනිස්යෙක් තරම් උස ඇති බොහොම දර්ශනීය අංශ රාජයෙක්. එරණාවේදී රජතුමා රජතුමාගේ හංස රාජයාගෙන් ඇහුවා අල්පනාගයව රජතුමාගෙන් දේවයන් වහන්සේමා දැක්කද? එයා දකින්න බැරි වුණා සබ්යහමයි. රජතුමා ප්‍රශ්න කළා අල්පනාගය මේ නීත වඩා වේගයක් කල්පේනවාද? කියනවා. ඒ මොනවාද? සම්දර සෝරේ දෙන්නාගේ ගමන නීත වඩා වේගයි. නීත වඩා වේගයක් කල්පේනවාද කියනවා. යාම දේවතාවන්ගේ ගමන නීත වඩා වේගයි. ඊටත් වඩා තවත් වේගවත්යක් තියෙනවාද කියනවා. සත්‍යයන්ගේ ආය සංස්කාරණේ කඩා දෙනවා කියලාම පුදුමුණා රජු. මිනිස්යෙක් වශයෙන් රජතුමා මේක දැනගෙන කියන්නේ මේ අල්පරාජ්‍ය ප්‍රකාශ කිරීම ගැන රජුගේ සාදුකා පුදුමයි. ඒ වාගේ කලේ යෝපේ ජීන දේවල් අතරින් වඩාත් වේගවත් දෙන ආයතස්කාර මේක නිසා කරුවක් යනවා ඒ දේශනා කළ දෙනවා අප්‍රමාදයෙන් විච්ඡේ සම්පාදේත මානෙනි ක්ෂණයක් ක්ෂණයක් පාසා ආසස්කාර දෙවිගේ යනවා නාම රූප දෙවිගේ යනවා මේ දෙලෙන ආසස්කාර තුලින් නාම රූප තුලින් හේල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපදාව අප්‍රමාදව සම්පාදනය කෙරෙත්වා කියලා අනුශාසනා කළා එනිසා දැන් මෙසේ කල් අපේ දෙමව්පියන් අතර අපේ ගුරුතුමන් අතර අපේ සහෝදර සහෝදරියන් අතර එවාගේම අපේ හිතයිනේ දායක සාරුකාගේ දෙන්නුතුන් අතර අපි ජීවත් වුණා. ඒ ජීවත් වෙන කාලය තුළ ඕනෝ මෛත්‍රිය දදාගත්තා. දෙමාපියෝ දරුවන් කලකෙනින් උසස් කුසලයක් අත්කර ගත්තා. දරුවෝ දෙමාපියන් කලකෙනින් උසස් කිනක් අත්පත් කර ගත්තා. එවා මේ ශිෂ්‍යයෝ ගුරුවරුන් ඇතුලේ බොහෝ කුසල් කරගත්තා උපස්ථාන කළා. ගුරුතුමන් වහන්සේලාගේ ශිෂ්‍යයන් මහත් කරුණාවෙන් අනුග්‍රහ කළා. එවැගේම සදාවතුන් හේත සිල්ලුතුන් වහන්සේලාගේ ධර්ම දානමේ පින්කම් සිද්ධ වුණා. සදාවත් බෞද්ධයෝගේ සීපත් උපස්ථානයෙන් ආශිර්වාදයෙන් අනුග්‍රහ කරසුවා. එනිසා ඔවුන් හේත අප්‍රමාණව මෛත්‍රී බෙදා අදාගෙන තියෙනවා. ඒ මේ මෛත්‍රී ධනය අපට මතුමත්යේ සීකාගෙන මෛත්‍රී ධනයෙන් පදනම් කරගෙන දසපාරමී පුරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරලා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අකාර වූ විකාර වූ පරිණාම ස්වභාවයෙන් යුක්ත වූ සංසාර සංසාරයේ තරණය කරන ස්කන්ධ දුකෙන් අත මිදී නැගෙන අජරාමර සාන්ත නිවන් සුව ලබන්නට අපේ නෛතේ පුණ ආශිර්වාද පූර්වාංගන මහා පින්කමේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එදා ඒකලාගේ රජතුමාගේ මහා බෝසතාණන් වහන්සේ ඒකා විකාල උපද්‍රේකට මූලකා ලක්ෂාන වඩාගෙන බමලෝකියා නැවත නැවත මනුලෝකයෙන් කාර්මී කුලා ලෝසුරා බුදු වුණා සමන්වාස අනුගමනය කළ අනන්ත අපරිමාණ ජනතාවක් අතුරින් බුදුබාටපත් වුණායන් පසුව සූවිසි අසංතය නමකෝටි සට ලක්ෂයක් දෙන ජීවමාන කාලයේදීම අමාමා නිවන් සුර පමුණවා වදාලා රාජේම අනාගතේ බලා සිටි බුදුරැස් හේදෙන දලදා ස්පර්ශයෙන් මානෙල්ලා සුවඳ හේදෙන සීන උපපත්යෙන් අස්සංග සමන්වාස බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට අදිස්ථාන බල දේශවා සබා දසදාසක් ලෝකදාසි ඒකාලෝකතල මිනිකානක් හිමියන්නක් මෙන් අනුපාදිතයේ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුරගන්නියා රහතන් වහන්සේලාද පිරිණි වුණා සතු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සතු ජනතාව සුවසේ කර්මාරූපව මේ පන්දව ගියා වැඩි කියා රස්ථාන රාජධාන වියත් කුකුල් මාලිගාවේ සියල්ල නැස්වාදසේත වුණා විරාජසානකා මහා කෘපේ මහා මේරු කරුවක මහා සාගර වැනි විශාල වස්තු දේවාගරුවාගේ සදම් ඥාන වහ නැඳුම් පළඳුම් නිලමුදල්ලාගේ පාරිලෝකික වස්තු ඈමින් දීමෙන් හැදෙමින් පළඳෙමින් වශයෙන් මුලයෙන් දෙයෙන් මේයෙන් පරිහරණය කරන ආස්වභාව සියල්ලක් මතු මතේ ලැබෙන ජීවමානුසාරයේ සැප සම්පත් සියල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳින්දී දින්දින්දී ඇතිවෙන්නේ නැතිවෙන්නේ යන බැවින් අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ මෙතෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවස්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් හා පිළිකුල් බැවින් අසුභාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභව සීලම සවිස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයයි මේ දුක නැත නැත ගෙනෙන කෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි මේ දෙකම නැති අසංකත ධාත නිර්වාණය දුක්ඛ නිරෝධාරි සත්‍යයයි නිරෝධාරි සත්‍ය අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවි සත්‍යයයි අනන්ත පරිමාණ බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාගේ පාරමී දෙමින් මේ ආනිසත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමාමහන් ලැබියා සතර දුක් ධර්මයේ කොට කෙලෙස් නිමල නිවාසාන්ත නිවනින් පරිසේ වදාළ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට සිසිල් කයින් වචනින් සම සංඝයාගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපට අපනත් වන සෑම කුසලයක්ම මෛත්‍රී පූර්වාභි කොට ඇතේ පාරමී බාටපත් වේවා බෝධිපාක් ධර්ම බාටපත් වේවා සතෝ බෝධිඥානෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිටවා ගන්න. තවත් විශේෂ පූජාවක් පැවැත්වෙනවා මේ පූජාසනයේ උද ලැබෙන සීමා භෝධින් වහන්සේගේ පළදුව බෝධි අම්පුරයන් වහන්සේ නමක් ඒ කියන්නේ අශෝක වඩිගමංගාව නැති නැතිතුණා ධම්මුද්දීපේහි බුද්ධ ගණාවේ ගත කරන අවස්ථාවකදී එතුමාට මේ බෝධින් වහන්සේගේ මුලදීම මේ බෝධි අංකුරේ ලැබිලා තියෙනවා එතුමා මේක වඩන්නගෙන ඇවිල්ලා අපේ ජන්මදිනයේ දිනෙකින් නා උයන ආරණ්‍ය සේනාසනෙම අපේ අතින්ම සෝපණය කරුණ මැනවේ කියලා දැන් බාර දීලා තියෙනවා එතුමා එතුමා ගැන සාහය දෙන අනිකුත් මේ දිනවත් මහත්මයලා එකසේලා සිද්ධ කරන්නේ ඒ බෝධි නෝපනේ කුසල බලයෙන්ද ඒ අසවස වඩිකමංගා මැතිතුමාණන් ඇතුළු සාධාරණෝ සෑම දෙනාගේ මෛත්‍රී පාරමී බල මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරන අතරේ මේ බෝධි රෝපණේ දීර්ඝාසි ලැබෙන පින්කමක් බව ඈත අතීතයේ පටන් භාවිතා වෙනවා එනිසා බෝධි රෝපණ කුසලයේ අපටත් මේ සහභාගී වූ අනුසුනාතම බුදු සසුන වෙනුවෙන් දීර්ඝාසත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟට දැන් අපි සලකා ගන්නට ඕන අද මේ ස්ථානයේ සඳහා මේ පින්කම මුදුන් සමුනාලයේම සඳහා ආජීයේ දවසේ අද දවසේ භූමි දුරගහනේ යටි පිළිසක් සංඝ රත්න සංඝ රත්නයේ මේ ස්ථානයේම වැඩම කරවලා සිටිනවා කොළගස්සෝලි දික්කේන භාවනාවක් දැක්කාමගේ කොළඹ බෞද්ධ ලෝකමාවතේ කල්යාණ ධර්ම ආශ්‍රමයේ එවාගේම තලවතුගොඩ මේ ඥානාරාම විවේකාශ්‍රමයේ යෝගාශ්‍රමයේ බල්දුව පුනරාදන යෝගාසෝ මූලස්ථානය දෙවිමුල්ලෝයේ සීල සමන්නලී භාවනා මධ්‍යස්ථානය රාගයේ නාගොල්ලාරණ්‍ය සේනාසනයේ වාමසලාසේ මූලස්ථානයේ වෙන නාථගණාරණ්‍ය සේනාසනයේ මේ ආදී සේනාසන රැසකින් සම්භාවනීය සංගපරිසක් අධිනිස්ථානයේ ධර්මයේ කියනවා ඒ සෑම දෙනා වහන්සේගේගේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් සාධාරණව සිරිදනාට ලැබේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. එවැනි මේ තින්තම මහත්ඵල මහානිසංස කර දීම පිණිස නම් දෙකින් මේ ස්ථානයේ අද විශාල පිරිසක් එක්කාස වෙලා කියලා ඒ හැම දිනාගේම චිත්ත සංකාර තුළ ජනිත කර ගන්න ලද ශ්‍රද්ධාව නුවණ පෙරට කොට ඇති මේ දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ අදාපි මේ දැනගෙන සම්මා සම්බුද්ධ ශාසනය නොමැසේ නොකරී අඳුරමවේ අසුරුදාන් නොවේ මොනම බලවේගයකින්වත් යටපත් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලංකාද්වීප ධර්මයේ කරෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා අපේ කවුරුනේ ප්‍රාර්ථනා කරමු. ඒකම විශේෂයෙන් අද දවසේදී අපතම ආශිර්වාද පිණිස වෛද්‍ය මණ්ඩලයක් පැමිණ දේසන්දීනේ පින්කමක් මේ ලැබෙනවා ඒ නම් මේ දන් දෙන්නා විශාල පිළිපේ සිදුකන් ලබන්නේ මෛත්‍රී පරිත්‍යාගයක් ඒ හැමදෙනාටම සතර වසන අතුළු කාය බල ඥාන බල මුදුන් ප්‍රමනවා වෙන්නේ මේ දන් දීමේ කුසලීය කාරණේ බාටපත් වෙලා සතෝ බෝධි ඥානයේ අප්‍ර අමාම නිවන් සෝකනේ හේතු වේවා කියලා අපි මෛත්‍රී ආශිර්වාද කරනවා රාගයෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දි මිත්‍රාදීන්ට විශේෂයෙන් මේ චින්තනයේ මූලස්ථානයේ ධර්ම අද මැනිසේ දිසානේ සමාස්මිය ඇතුළු පවුලේ සමගනා වෙමින් අභාව ප්‍රාප්ත වූ මෙම ආනන්ද සේනාසනයේ මුළු ජීවිතේම සැපකරමින් කටයුතු කොට සිත ආනන්දයේම රෝගාසුර වෙලා අදිශය භාවයේ පත්ව දීදී දුසාමයට මෙතුමාණන්ට මේ පුණ්‍යලාභයක් වේවා උතුමාණන්ගේ දීනිවන හේතුසා දුසාමයට දරුවාටත් මේ පුණ්‍යලාභයක් වේවා සම්සේ දුසාමයට මහත්මයේ නෞකයේ දෙනාටත් එම දීදී දුසාමයට මහත්මය ඇතුළු අපගේ මෞර්තිය දෙනා වහන්සේටත් මේ පුණ්‍යලාභයක් වේවා. එවැනි සිංහත් ආර්යත්ම ආත්මයාගේ අභාවක් પ્રાપ્ત වූ මෞර්තිය දෙනා වහන්සේ වෙන්නේ සිංහත් දීවි එද්දී ධර්මදාස නැතිතුමා එවැගේම යසවතේ ඥානියෝ මේ දෙනාටත් එවැගේම චන්ද්‍රාත්ම දක්ෂ නැතියා සහෝදර ත්‍රිකවණයෙන් අභාවක් પ્રાપ્ત වූ දේශේ ප්‍රේමදාස නැතිතුමා නම් එක් සම්හේමා ප්‍රේමදාස මාතා ඇතුළු මාතේ දෙදෙනා වහන්සේටත් රාගේම චිත්‍රා පුස්වාක්‍ය සහෝදරී තුමිය ජයන්ත පුස්වාක්‍ය මහත්මිය අනිකාගෙන්වත් මල්ලවාරාච්චි ඒ මහත්මියගේ කොට ඇති අභාවත් ප්‍රාප්ත සීලම දෙනාටත් අනිකුත් මේ සහභාගී වෙන්නේ සීලම දෙනාගේ මේ පාළුවගේ මෞර්තිය ගුරුවරු බන්දු මිත්‍ර පුත්‍ර කලාස්රාගේ සෑම දෙනාටත් මෙම ආරණ්‍ය සේනාසනේ ආදී සතුරු තුමාණන් වන එම්.සී. අමරසිංහ මහත්මයාණන් ආදී මේ පල්ලු වගේ සිළුම දායක කාර්තා බින්ත මේ පුණ්‍යලාභයක් වේවා මෙතෙන් ගෙනෙන් මේ සෑම දෙනා භවයක් භවයක් පාසා සතර සුගතිගාමීව ස්වර්ගයේ බෝධි සම්භාර පුරා සාබෝධි සතේ බෝධි අභිසම්බෝධියයි පසු බෝධි ඥානේති අජරාමර සාස්ත්‍රණේත ලෝකෝත්තරාමා මහ නිවන්සෝ ලබස්වා ක්‍යා කරුණාවෙන් සිතම් වුනි එසේනෙන නාවේ නාගන්නේ තේනාසනයක් වශයෙන් ආරම්භ කොට අවුරුදු 40ක් තිස්සේ නිමිස්සාමේ වැඩෙඳගෙන සිල්ුවන දීගෝමෙන් වැඩෙකේ අපවත් වේවදාලේ පූජනීය ත්‍රිගුණ බෝධිරාජ ස්වාමීන් වහන්සේට එම ස්වාමීන් වහන්සේගේ මව්පියන් සහෝදර සහෝදරියන් ආදී මේ පරිලෝකේ ඥාතියින්ද මේ කුණලාභයක් වේවා ඒ මහින්යන් වහන්සේට මේ ඥාති පිරිසට මේ කුසල් දෙලින් සතර සුගති සම්පත් කෙලවර අග්‍රාමා මහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් අත් වේවා ආශිර්වාද ගෞරවයෙන් දුන් පමුණුවමු එවාගේම පූජ්‍ය යගොඩ ගෝපිනාථ ස්වාමීන් වහන්සේ රැණේ සිල්වත් සංඝ පිරිසක් ශ්‍රී ලංකාවට උදාපත් කරන්න යෙදුනේ අපවත් ඒ වදාළ පූජනීය සාධිකේ පඬිතේ කඩයද්දී ශ්‍රී ගුණවංශාභිදාන මහණියන් වහන්සේ ඒ මහණියන් වහන්සේගේ නේතෘත්වයේ දිනාගෙන සිටි අපවත් ඒ වදාළ පූජනීය රාජකීය පඬිතේ මාතරිදී ඥානාරාම ආභිදාන මහණියන් වහන්සේ දිශායි ඒ ගුණ වහන්සේගේ සිංහාරයේ සිටි රාජ්‍යයේ හොඳින් මේ සංයතය ගැටනාන්නේ ශ්‍රීමුලාංශාභිදානනා හිමියන් වහන්සේට නූතන ගන්නවා ඒ නාහිමියන් වහන්සේලාටද මේ පුණ්‍යලාභයත් වේලා ඒ නාහිමියන් වහන්සේලා නැවත නැවත නැවත ශ්‍රී ලංකාවේ පහළ වෙලා දුදුසසුන ආරක්ෂා කෙරෙස්වා සුවසේ බෝධි සම්භාරි මුදුන් සැකේ මත ලෝතුරා බුදුගාමක් වේවා කියලා ගෞරවයෙන් සම්බෝධි එවගේ මේකේද බොහෝ ආරවලදී අපේමාසේ විෂාදනේදා අපරියෙන් යම් සිංකමක් කරනවා නම් ඒ සිංකමේදී අපි ආවදිනා කළ ආශිර්වාද කරන ලබනවා පූජ්‍ය ගංගොඩවල සෝම ස්වාමීන් වහන්සේට ඒ සෝම ස්වාමීන් වහන්සේගේ පොතනකාරී මේ දාසේ සිංකමක් කරනකොට අපට ආශිර්වාද කරනවා ඒතුව උපන් එක දවසේ නිසායි ඒ පූජ්‍ය ධම්මදේල සෝම ස්වාමීන් වහන්සේද බුද්ධ ශාසනයට උදාර සේවාවක් අරසා සදා සම්මර්මයකට අපවත් වීමකට පත් වුණා විපාක වාරයක් නිසා වාසයේද මේ කුසල් ලක්පත් ජීවේ නැසසෙන සාධිතේද තමනේ බුදු සසුන ආරක්ෂා කරමින් බෝධි සම්භාර පුරා මතු පැතු පරිද්දෙන් උතුම් බුදු බවක් සේවා කළ අපි කරුණාවෙන් පිළිගන්නවා රාගේන සාසනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක ඉස්තිලේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන් වේවා ජීවීමේ ආධිවාරණ සසබල ඓශ්වර්යයෙන් ලැබෙත්වා නව වාරයක් සම්බුදු සසුනද පූජාවකේ නම් ප්‍රාදේශ ධර්මයේ තරේ අන්‍යාගම් බලවේගය නිකුතු බලවේග අගන්න බලවේගය නිත්‍යා බලවේග ශ්‍රී නම් ප්‍රාදේශ ධර්මයේ තලින් ඉවත් කර දමත්වා ශ්‍රී ලංකාව සම්බුද්ධ ශාසනයට ශ්‍රී බෞද්ධ ජනතාවට ශ්‍රේම භූමියක් ධර්මාධ්‍යක්ෂයක් ධර්ම රාජ්‍යයක් බලටත් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභිව භූමියක් බලටත් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් අසුද්ධ භූමියක් ශ්‍රේතෙන්ද භූමියක් භාෂා සමුනුවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සියලු දෙවිදේවතා මනුල්ලේ පැතුම බෝධි වලින් අග්‍රාමාම නිවන් සුව ලබත්වා ආශා සද්ධාවෙන් සෙත් සම්මුම් හිතවත්ෝද නදාත්ෝද හිතවත්ෝද සීලොල ශක්තියන්වත් ඒ කුසල සම්භාරයේ අත්පත් වේවා මේ ආරණ්‍ය සේනාසනේ සිට අවත ගම්නංගල ලංකාව ධම්මදේවතන මේ ශක්වන දසදිකා වාසයේ සමස්ත ලෝක සත්වාසීන් මේ කුණලාභයක් වේවා සියලු සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පරිවන් කරන් වේවා නිවන් මාර්ග ගමන් කෙරේවා ආරි සත්‍ය බෝධීන් සාන්තේ නිවන් සුව ලබත්වා ආඥායිතේ සම්මුති විශේෂයෙන් මේ දවසේ තවත් දීපත් අපේතු ආශිර්වාද දෙන්නමන පිරිසක් ඉන්නවා ඒ කියන්නේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා උපන්නේ තවත් පින්නතුන් පිරිසක් ඉන්නවා එයින් අපවත් වේවාදාල පූජ්‍ය ගංගොඩවල සෝම ස්වාමීන් වහන්සේ වගේම අපවත් වේවාදාලේ පසුගිය කාලයේ මහනුවර අක්කිරි මහාවිහාරයේ වාසේ මහානායක කලීපාණ කණ්ඩානන්ද නායක අමුද්‍රොත් මේ වගේ උපන් දවසක් මේ උතුමන්ට දෙනේ කුසල් දෙනේ සුභිතක්වත් පෙළවන අබ්‍රාහ්මා මහ නිවන්සාත් වේවා එවැගේ මෙමිනිස්ථානයේ මේ කෙරෙන ආධිනික වස්තිලේත්ව සහ භාවනා පිළිවෙත්වට මහත් ශ්‍රමයෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් උපකාරී වන්නා වූ පූජ්‍ය ශ්‍රී නතියංගලේ නිමලානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්මදිනේ අදයි උන්වහන්සේගෙන් මෙතෙන් විශාල සේවාවක් ලැබෙනවා උන්වහන්සේ පසුගිය කාලේ අවුරුද්දක්ම ගුරුම රටේ දසකලා විශේෂ අධ්‍යාපනය නිම කරලා ආවා ඕජ්‍ය අරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු වල පූර්ණ අනුග්‍රහ සැලසන්නා වූ කෙනෙක් තමයි නිමලානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මේ ධර්ම ශක්තිය හේතු කොටගෙන නිරෝගී සුවයෙන් සිරදීමේ හේතුව ධර්මාඥාන භාවනාඥාන මුදුන් සම්වා ගනිමින් තමන් වාසයේ පතන බෝධියෙන් අග්‍ර නිර්වාණ ආબોධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනතර උන්වහන්සේ හදා වඩා තබා පරිලෝකීය ඥානන් මහණියගේ පිණිසම දෙලින් අමාමහ නිවන් සුවපත් වේවා වයෝවෘද්ධයන් නෑනියන්ට පවුලේ සමටත් මේ කුසල් දෙලින් නිරෝධ සතබල දීර්ඝාව යතුව නිවන් මඟ සුවසේ පාරමී මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒකම උරුමයන්ගේ ධම්ම ඇඳුර වාසයේ සින්වත් ස්වාමීන් වහන්සේ මෑණියන්ගේ ධම්මදිනේ අදාළ එතුමේ සෑම වර්ෂයකම මේ දිනෙන් අපට ආශිර්වාද කළා පින්පෙත් පමුණුවනවා අදත් ගමේ කුනිදාස් කරමින් ආශිර්වාද කරත්වා සමාජ දමන දානින් පස්සේ එන්නත් පුළුවනි එතුමිය දසසිල් ගන්න කාය පෙරතාවේදී දමුදු දමුදු කෙලෙහි බුද්ධමයා සුද්ධ වීමේද මේ තින්කම වර්ෂයක් පාසාම සිද්ධ කරමින් අපට ආශිර්වාද පැවැත්තුවා ඒ නෑමියන්ට එතුමියගේ අනුගාමික සෑම දෙනාටත් හේතුකල් දෙලෙන් නිරෝගී සැපබල ඇතුව නිවන් මඟ ආලෝකමත් වේවා එතුමියගේ දෙමෝපිය දෙදෙනා වහන්සේටත් මේ කුසල් දෙලෙන් සුභසිතපත් කෙලවර අබ්‍රාහ්මා මහ නිවන් සුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ඒකම විශේෂ පින්කමක් වශයෙන් අද මේ පින්කමට ආශිර්වාද කිනිට අපි වාසය කරන ආවාසයේ දහම් පොත්පත් අදීන සඳහා වටිනා අල්මාරියක් පූජා කරන්නේ දුනා පින්වත් දිනගේ මෑණියන් සහ එන සුත්තිකාර්යනිගේ දිනේ විසින් ඒ දෙවිනාගේ බලාපොරොත්තුවත් අපට ආශිර්වාද කරලා සමන්ගේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමයි පින්නේ සුත්තිකාර්යනිගේ මේ සහෝදරයේ කුමියගේ ධම්මයේ අදායි එතුමියටත් කුසල් ගැන නිරෝගී සැප බල ඇතුව මේ නෑනියන්ලා උපස්ථාන කරගෙන ඉදිරිස්ථානීය වඩවඩා ධර්මචාරයේ ජීවිතයක් ගෙවා සතු භෝධයේ නිර්වාණ භෝධයේ පිණිසන හේතු ආසනා වේලා කියලා අභ්‍යාසයෙන් කරනවා එනිසා දැන් මෙතකින් මේ රක්ෂා කරගත් කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රාණ භාවයෙන් දී මන්දනේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ මාර්ග පින්කම මුදුන් සමුනා ගැනීම සඳහා ඕන අනුග්‍රහ සැලසුම මෙම ස්ථානයේ වාසය කරන සෝ ජාමුල් ගමනේ අරිනන්ද ස්වාමීන් වහන්සේ පෝజ్య ඉනසියංගල යමලානන්ද ස්වාමීන් වහන්සේ පෝజ్య මිහිඳුල සංඝශෝභන ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සාභාගී වූ සීලම සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට එවාගෙම අපේ ආරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන ආශේෂයෙන් නිස්සානීත වැඩම කරවා වදාළ අපේ සීලම සත්‍රාමිකාරයන් වහන්සේලාට එවාගෙම අද නිසා විශාල සීතමේ ගායකත්වයේ දරන සිල්වත් මිනිසේ දිසානා සමාජය ඇතුළු පිරිසට එවාගේ සිල්වත් එස්ටි ආගාතන ආත්මයන චන්ද්‍රාගාතන ඇතුළේ ප්‍රධාන පෞලයේ සෑම දෙනාටම එවාගේම අදීමල ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගායකත්වයේ දරුවෝ සමට ලංකාවේ නානා දිනාභාගයෙන් සමන මේ ආශිර්වාද පූජාට සහභාගී වූ පින්වත් සෑම දෙනාට ඒ දහම් ප්‍රොත්පත් පින්නෝ පින්නතුලට අධිගාන්නේ දුන්නා වූ සෑම දෙනාට දීනාත්‍රේ පරිත්‍රාණ ධර්ම දේශනයේ සහභාගී වූ පින් අනුමෝදන් වූ සෑම දෙනාටම එවැන්නම තවත් මේ කාර්යයෙන් සහාය දෙන සෑම දෙනාට මේ දන් දීමේ කටයුතු සඳහා සමන වෛද්‍ය මණ්ඩල සේවක මණ්ඩල සමසා මේ දන් දෙන පින්වත් සෑම දෙනාටම සාදු කියා සිතානවා දක්ෂින්ම දෙනාටත් අපේ සහෝදර සහෝදරියන් පිළිසැතුළු සමලයේ සිල්ම දෙනා තමත් මෙලොව වශයෙන් අසනීය ප්‍රසං අසලෝකාග්‍ර වතුරු අන්තරා නවග්‍රහයෝස සතුරු කරදෙන මානස බාලක කියන්නේ විරුදු සුවඳුකේ හේත විශ්වාස හේවා සබන සබන සියරාග්‍රාමයේ රත්නත්‍රයේ සතු සෝවිත මහා ගුණේ අසීමිතා රක්ෂා නිරතුරුව පිහිට වේවා රජකෙරේ සතුරු ගින්දා ගවසේ අවියාවුදා නිපස්සේ වදකේවා කායික ක්‍රීඩාවියක් නොම මේ කායික මානසික සැලසිල්ලේ බැලව දිනුව නිවන් මාර්ග පාරමී ගුණ මුතුන් සත්‍ය වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාර්මයෙන් යථා විශ්වාසයෙන් සත සම්පතෙන් ආයු වර්ණ සතබඩ ප්‍රඥාවෙන් පෙරසත නෝර්ණ සඳහන් දිනෙන් දින ජීුණු වේවා කිසිමිනි ගුණයෙන් කල්පලෝකයෙන් භාගින ගතයෙන් සම්‍යක් ප්‍රාර්ථනා කියන භූමි චන්ද්‍රයාසයෙන් පිළිසිනේ සාස්ත්‍රීය වේවා මෙහිකත් අසවන්තාවෙම කාලයක් අතයක් නැද මේ බුදු සසුනේ කාලේ පුරා ගැනීමට දරුවන් ප්‍රේතයන් සෑම දිනකට ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයන් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමාපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑ දැහිත මිත්‍රත්වයේ ලැබ තේනිකාවන් කටුවේ චෝතේ පාරමී ගුණ චතුරා දුක්ඛයේ සමුදය නිරෝධයේ මග්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුනාරහතුන් වහන්සේ මේ කලසේ පැමිණවදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව පිණිසම මේ ආශිර්වාද පූජා මහා පිණිසම පුණ්‍ය සම්භාරය සම්දිනා කෙසේ හේතු වේවා වාසනා වේවා ආශිර්වාද නිවන් සුව ප්‍රාර්ථනා කරමි